මේ 2011 අලුත් අවුරුද්ද ලබනකොට මේ පින්වන්තුන්ට නොයෙකුත් ආකාරයේ අලුත් අලුත් ශාසනික අධිෂ්ඨාන ඉදිරිපත් වෙන්න ඇති. මේ 2011 සම්බුද්ධත්ව ජයන්තියකට පිළිවෙතින් පෙළ ගැසීමක් ගැනත් නිතර නිතර අහන්න ලැබෙනවා. ඉතින් පිළිවෙතම ශාසනීය ජීවේ නිසා අන්න අර පිළිවෙතින් පෙළ ගැසීමට උපකාර වෙන අන්දමේ මාතෘකාවකුයි අද අපි ඉදිරිපත් කරගත්තේ. ඇත්ත වශයෙන්ම මේ පළමිනි ගාථාවම පිළිවෙතින් පෙළ ගැසීමට කරන ආරාධනාවක්. සූත්‍ර නිපාතයේ ධම්මික සූත්‍රයේ පළමිනි ගාථාව. මේ නිදාන කතාවේ දක්වන හැටියට සවැත් නුවර වාසය කළ ධම්මික කියලා උපාසක මහත්මේ ඒ තමන්ගේ 500ක් උපාසක පිරිසක් එක්ක ඒ දවස් අද්දා බුදුරජාණන් වහන්සේ දකින්න ජේතවනාරාමයට ඇවිල්ලා වැඳලා එකත් පසෙක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට එක්තරා ධර්ම දේශනාවකට ආරාධනාවක් කළා ගාථා නවයකින් ඊට බුදුරජාණන් වහන්සේ ගාථා 20කින් පිළිතුරු වශයෙන් ප්‍රතිචාර වශයෙන් වටිනා ගාථා ගාථා 20කින් ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඉතින් මේ පළමිනි ගාථාවෙන්ම මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් ඒක ඊ타මත්ම කාලෝචිත බව පුච්ඡාමි තං ගෝතම භූරිපඤ්ඤ කතං කරෝ ශාවකෝ සාදු හෝති මහත් ප්‍රඥාවක් ඇති ගෞතම ආනන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අසනවා කෙසේ කිරීමෙන් කෙසේ ක්‍රියා කිරීමෙන්ද ශ්‍රාවකෙක් හොඳ කෙනෙක් හොඳ ශ්‍රාවකෙක් වන්නේ යෝවා අගාරා අනගාරමීති ගිහිගෙන්නික්ම අනගාരിക වූ පැවිදි වූ ශ්‍රාවකෙක් හෝ වේවා අගාරිනෝ වා පනුපාසකාසේ ගිහිගෙයි වසන උපාසකෙක් හෝ වේවා එතකොට ධම්මික උපාසක මහත්මයා කළ ආරාධනාව බුදුරජාන් වහන්සේට මේ පැවිදි ගිහි දෙපක්ෂයටම ආදාළ ප්‍රතිපත්තිය හොඳ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක පැහැදිලි කරන්නයි කියලා. ඉතින් මේ සාමාන්‍යයෙන් ආරාධනාවක් කරනකොට ඒක ගෞරවාන්විතව කරන බව පෙන්눔 කිරීමට අපි ඒ ධම්මික උපාසක මහත්මයා මේ ආරාධනාව කරලා ඒකට එකතු කර අනිත්ඝාතහාටෙන් කළ බුදු ගුණ වැණුමත් ඒකේ සාරයත් අපි මේ අවස්ථාවේ ගැටියෙන් සඳහන් කරනවා ධම්මික උපාසක මහත්මයා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත ලෝකයාගේ පරලොව ගමනක් පරිලොව ගිහිල්ලා උපදින තැනත් හරියට තේරුම් අරගෙන තියෙනවා. ඒ සියුම් ඥානය පිළිබඳව ඔබ වහන්සේට සමාන කර හැකි කෙනෙක් නැහැ. ඒ වගේම ඔබ වහන්සේ නුවණින් දාත යුතු සියල්ල දැනගෙන අනුකම්පාවෙන් ලෝක සත්‍යයට ඒක ප්‍රකාශ කොට වදාලා ඒ වගේම ඔබ වහන්සේ ළඟට පැමිණෙනවා පැමිණිලා තියෙනවා ඒ රාවණ නාගරාජයා ඔබ වහන්සේ කෙලෙස් දිනු බුදු කෙනෙක් කියලා දැනගෙන එහෙම ඇවිත් කළ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ පැහැදිලා සාදු කියලා නික්ම ගියා. ඒ වගේම ඔබ වහන්සේ ළඟට පැමිණලා තියෙන වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඇවිල්ලා ධර්ම ප්‍රශ්න අහලා පැහැදිලා සාදු කියලා නික්ම ගියා. ඔබ වහන්සේ නිර්මල වූ ඔබ වහන්සේට අනාවරණ ඥානය තිබෙනවා. ලෝකයේ සත්‍ය తত্ত্বය පෙන්න ඊළඟට ප්‍රකාශ කරනවා සංඝයා වහන්සේලාත් ගිහි පිරිසත් ඔබ වහන්සේගෙන් ධර්මය ආසන්න සූදානම් වෙලා සිටිනවා. ඒ අයට ඒ පිරිසුදු ධර්මය දේශනා කරනු මැනව කියලා ඒ විදිහට ආරාධනාවක් කළා. එතකොට ඔන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා කියනවා මහණෙනි මම නුඹලාට ධර්මයක් දේශනා කරන හොඳට සමන් දෙන්න කියලා ප්‍රකාශ කරනවා මහණෙනි ඇත්ත වශයෙන්ම භික්ෂුවක් විසින් තමන්ගේ ඉරියව් පැවැත්වීම කළ යුත්තේ තමන්ගේ යහපත සලකාගෙන බුද්ධිමත්ව භික්ෂුවකට පැවැත්වෙන ඉරියව් පැවැත්විය යුතුයි. ඒ වගේම පිණ්ඩපාතේ ආයත්තේ નિયમિત වේලාවටයි විකාලයේ පිණ්ඩපාතේ හැසිරීම ගමෙහි පිණ්ඩපාතේ හැසිරීම නොයෙකුත් බන්ධන ඇති කිරීමට හේතුවක්. ඒක නිසා නිසි කාලයේම පිණ්ඩපාතේ හැසිරිය යුතුයි. එහෙම පිණ්ඩපාතේ වැඩියාම ඔය මිනිස්යෙන් මන්මත් කරවන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආදී පිළිබඳව ඡන්දය දුරු කළ යුතුයි ඊළඟට පිණ්ඩපාතේ ගිහින් ඇවිත් වළඳලා ඉවර වෙලා විවේකීව උදකලාව භාවනාවේ ඉඳගත යුතුයි ඒකට යොදන වචනේ අධ්‍යාත්ත චින්තීන මනෝ බහිද්ධා අනිච්චාරේ කියලා කියන්නේ අධ්‍යාත්ම චින්තනයේ යෙදලා ඉන්න ඕන ඒ කිව්වේ පංචස්කන්ධයට හිත යොමු කරලා න මනෝ බහිද්ධානිච්ඡාරේ මනස හිත බහැරට නොයවිය යුතුයි කියන එකයි භාවනාව ගැනයි කියන්නේ. ඒ විදිහට භාවනාවෙන් සිටිය යුතුයි කියන එකයි ඊළඟට භික්ෂුව පිළිබඳව තව අවවාද වශයෙන් ප්‍රකාශ කරනවා භික්ෂුවක් විසින් ගිහි ශ්‍රාවකෙක් හෝ පැවිදි ශ්‍රාවකෙක් හෝ එක්ක සාකච්ඡා කිරීමේදී ප්‍රණීත ධර්මයම මතු කරගත යුතුයි කේලාම් පරෝපවාද නිරෝෂාරෝපණාදිය එය නොකල යුතුයි ඒ වගේම ඇතම් භික්ෂූන් ඉන්නවා පිල් බෙදිලා වාද කරන ඒ අල්ප ප්‍රඥාව ඇති ඒ අයට මම ප්‍රශංසා කරන්නේ නැහැ මොකද එසේ වාද කිරීමට බැඳීම තුලින් ඒ අය හිත දුරට යවනවා ඒ කියන්නේ ප්‍රතිපත්තියෙන් භාවනාවෙන් ඈතට යවනවා පිල් බෙදලා වාද කිරීමෙන් එතකොට ඒක ආදීනව ප්‍රකාශ කළා ඊළඟට වදාලා භික්ෂුවක් විසින් චීවර පින්ඩපාත සේනාංශන ගිලානප්‍රත්‍ය කියන සිව්පසය පරිභෝග කරන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට හරියට ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තවයි. ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව මේ සිව්පසය පරිභෝග කළ යුතුයි. ඒ වගේම සිව්පසය පිළිබඳව ඇති ඇල්ම රාගය ඒවා දුරු කළ යුතුයි. ඊළඟට ඒක ඉවර කරන්නේ භික්ෂුවක් විසින් සිව්පසය පිළිබඳව ගත යුතු ප්‍රතිපත්තිය දක්වලා තියෙන්නේ පොක්ඛරේ වාරි බින්දු පියුම්පතෙහි දිය බින්දුව වගේ නොඇලී වාසය කළ යුතුයි කියලා ওই විදිහට භික්ෂුව පිළිබඳව ප්‍රතිපත්ති පිළිබඳව යම්කිසි අවවාද මාලාවක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරලා ඊළඟට මේ ගිහියන්ට ගිහි වත ඒකට කියන්නේ ගහට්ට වත්තන් ගිහියන් විසින් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව ඊළඟ ගාථා වලින් දක්වනවා මේ විදිහට මම ඊළඟට ගහට්ඨවත්ත ගෘහස්ථවත මම ප්‍රකාශ කරනවා ඊට සමන් දෙන්න කියලා මේ ගිහි පාසකෙන්ට අමතලා කියනවා ගිහිගෙයි ඒ නොයෙකුත් අපිට හිතා ගන්න තියෙන ගියේ දොර ඉඩකඩම් ආදී ඒවා අයත් කරගෙන සිටින ගිහියාට භික්ෂුවකගේ ඒ ශාසන පරමාර්ථය සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්න බෑ. ඉෂ්ට කිරීම අපහසුයි. ඊළඟට පළමුවෙන්ම පංචශීලය ගැන ඊළාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ පළවෙනි ගාථාම ඊටාම වැදගත්. අපි ඒක මතක් කරමු මේ පද කීපය. පාණං නහානි නච ඝාතයෙය්‍ය නචානුජඤ්ඤා හනතං පරේසං. මේ පද දෙක විශේෂයි එතන. පාණං නහානි පරපණ නොනසන්නේය නච ඝාතේය නොනසවන්නේය ඊළඟට නචානු ජඤ්ඤාහනතං පරේසං අනික් අයගේ ඒ ප්‍රාණඝාතයේ සතුන් මැරීම නොඅනුදන්නේ කියන්නේ ඒට අනුමතිය නොදෙන්නේ කියන එකයි. එතකොට අන්න ඒ විදිහට තසතාවර කියලා කියන තැතිගත් සහ තහවුරු ඒ සියලුම සත්වයින් කෙරෙහි හිතානුකම්පාවෙන් යුක්තව ප්‍රාණඝාතය පිළිබඳ ශික්ෂාපදයේ රැකිය යුතුයි කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ඒ වගේම අදින්නාදානය ගැනත් කියනවා ගෘහත් ශ්‍රාවකයා විසින් කොතැනකවත් කිසිම ආකාරයකින් නුදුන් දෙයක් නොගත යුතුයි ඒ වගේම Taman අදින්නාදානය ගලකලා ඉන්නවා වගේම කෙනෙකු අදින්නාදානයට නොපෙළඹිය යුතුයි අදින්නාදාන කියලා හොරකම ඒට අනුමතද නොකළ යුතුයි ඊට අනුදැන්මක් නොකළ යුතුයි කියලා ඒ අදින්නාදානය පිළිබඳවත් අර සාමාන්‍යයෙන් අහන්න ලැබෙනවට වඩා සම්පූර්ණ හැටියට බුදුරජාණන් වහන්සේ එතන දක්වනවා ඊළඟට ප්‍රකාශ කරනවා අබ්‍රහ්මචර්ය අත වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැඹුරුම එකක් දක්වනවා. සාමාන්‍ය නුවණැත්තා අබ්‍රහ්මචර්යාව කියලා කියන ඒ පැවැත්ම ගිනිගත් අඟුරු ගොඩක් හැටියට සැලකිය යුතුයි කියලා. නමුත් බ්‍රහ්මචර්යාව හරියට ආරක්ෂා කරන්න බැරි නම් යටත් පිරිසෙන් පරදාර සේවනයෙන් හෝ වැළකිය යුතුයි කියලා ඒ විදිහට ඒ තුන්වෙනි ශික්ෂාපදයේ පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට හතරවෙනි ශික්ෂාපදයේ පිළිබඳව ගෘහස්තියා විසින් කිසිම ආකාරකින් මුසාව බොරුව නොකිය යුතුයි. බොරු කීමට අනුබල නොදිය යුතුයි. එහෙම නැත්නම් වෙන කෙනෙකු ලවා බොරු නොකිය විය යුතුයි. ඒ වගේම බොරු කීම බොරු කීම ගැන අනුමතියක් නොදිය යුතුයි කියන්නේ. ඒ විදිහට ප්‍රකාශ කළා. ඊළඟට කිසිම ආකාරයකින් මේ අභූත කියලා කියන බොරුවට ඉඩ නොදිය යුතුයි. ඊළඟට දක්වනවා ඊ ශාවකයා විසින් මත්පැන් පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී යුතුයි. ඒක මත්පැන් පානය කිරීම උමතුවක් උමතුවෙන් කෙලවරන දෙයක් හැටියට සැලකලා Taman මත්පැන් පානය නොකළ යුතුයි. වෙන අය මත්පැනට නොපෙළඹිය යුතුයි. මත්පැන් පානයට අනුමැතිය නොදිය යුතුයි, නොඅනුදත යුතුයි කියන එකයි. ඒකටත් ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේම ඒ එතකොට තව ප්‍රකාශ කරන මත්පැන යන විශේෂයෙන්ම මෙසේ ප්‍රකාශ කරන්නට හේතුව කියන වගේ මේ මත්වීම තුලින් මිනිසෙයින් පාප කර්ම කරනවා. ඒ වගේම අනිත්‍යත් ප්‍රමාදයට වටවනවා. Taman මත්පැන් පානය කිරීමෙන්. ඒක නිසා දැන් අර මත්පැන් බීම උමතු වීමෙන් කෙලවර වෙනවා කියලා උම්මාදනන්තං කියලා කියන වගේ මෙතෙන් ඊළඟට තව අමුතු වචනයක් යෙදෙනවා. මේ මත්පැන වර්ජනය කළ යුත්තේ අපුඤ්ඤායතනයක් හැටියට සැලකෙනවා. මත්පැන එහින් පිටු මත්පැන් පානය අපුඤ්ඤායතනයක්. අපුඤ්ඤායතනයක් කියලා කියන්නේ පව් නිෂ්පාදනාගාරයක්. පව් නිෂ්පාදනය කරන ආයතනයක්. එතකොට මත්පැනින් සම්පූර්ණයෙන්ම වැළකී යුතුයි කියලා ඒ වෙන අයටත් පුවන්නේ Taman බොන්නේත් නැහැ. ඒ වගේම ඒ ගැන අනුදන්නේත් නැහැ. කියලා වැදෙට මත්පැන් පානය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට ඔන්න ඒ ටික කියලා ඉවර වෙලා අර මේ කිව්වේ පංචශීලයයි ඊළඟට මේ පොහොය අටසිල් පිළිබඳව අර කාරණාම කෙටියෙන් දක්වනවා පානන්න හානේ නැචාදීන්න මාදී ආදී වශයෙන් එතෙන්දී ඒ තුන්වෙනි හරියට දක්වන්නේ මෛතුන සේවයෙන් ඉවත් විලා ඒ තුන්වෙනි ආබ්‍රහ්මචර්යා දැන් මේ පින්තුන් ඔය පොය දවසට සමාදන් වෙන සීල ඒවා ඊටාම කෙටියෙන් එතන දක්වනවා බ්‍රහ්මචර්ය ඊළඟට අර කලින් කිව්වා වගේ මුසා වාදයෙන් සුරාපානයෙන් බැලකිය යුතුයි ඔන්න ඊළඟට දක්වනවා ඒ වගේම විකාල භෝජනේ රැය ගන්න ආහාරයෙන් වැළකීලා විකාල භෝජනේ ඒ ශික්ෂාපදයට රැකිය යුතුයි ඊළඟට මල් ගඳ විලමුන් එතන කෙටියෙන් දක්වන්නේ මල් ගඳ විලමුන් ආදී දැරීම ඊළඟට එයින් වැළකෙන්න ඕන කැප වූ මිටියා සයනයක හෝ බිම එළුව ඇතිරියක හෝ නිදාගත යුතුයි. මෙන්න මේ කියන අංග අටකින් යුක්ත උපෝසතයේ දුක් කෙලවර කරන්නා වූ බුදුවරයන් විසින් මේ ප්‍රකාශ කරපු එක ඒ ගිහි පින්වතා විසින් රැකිය යුතුයි. ඊළාට කාලය පිළිබඳව දක්වනවා. සමහර පෝයවල් එනවා දින 15කට වරක් සමහර පෝයවල් එනවා 14කට වරක් ඒ වගේම අටවක මේ කියන කොටින්ම අපි කියන්න ඕනේ හතර පෝයටම සිල් සමාදන් වෙන්නේ කියන එක. ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ ගිහියන්ට කරන අනුශාසන එතන දක්වලා ඊළඟට කියනවා ඒ විදිහට පොය පෙරවස් රැකලා ඉවර වෙලා උදෑසන ඒ සංඝයා වහන්සේලාටත් ආහාර පාන ආදීන් සංග්‍රහ කළ යුතුයි. ඊළඟට කියනවා ධර්මානුකූල ව්‍යාපාර වලින් මව්පියන් පෝෂණය කළ යුතුයි, මව්පියන් උපස්ථාන කළ යුතුයි. ඊළඟට ඒ වගේම මිත්‍යා ආජීවයෙන් ඉවත් වෙලා ධාර්මික වෙනද ධර්මික ව්‍යාපාර වලින් තමන්ගේ ජීවිතය පැවැත්විය යුතුයි කියලා ওই දෙට දක්වලා මෙන්න මේ කියන ගෘහස්ත වතය හරියට පිරුවොත් කෙනෙක් සයන් පභා කියලා කියන තමන්ගේ ප්‍රභාවයෙන් යුක්ත ඒ දිව්‍ය ලෝකයක උත්පත්තිය ලබනවා කියලා. ඒ සයන් පභා කියන ඒ වචනය අටුවාවල තෝරන්නේ කාමාවචර දිව්‍ය ලෝක හයට යොදන වචනයක්. එතකොට මේ විදිහට ප්‍රතිපත්ති රැක්කොත් ගිහි පෙන්වතෙක් කාමාවචර දිව්‍ය ලෝකයේ උපත ලබන්න සුදුසු වෙනවා කියලා ධම්මික සූත්‍රයේ එතනයි තියෙන්නේ අපිට මෙතෙන්දී විශේෂයෙන්ම අපේ අවධානය යොමු යුතු කාරණයක් දැන් අර කිව්වනේ ශික්ෂාපද පංචශීලයෙන් ප්‍රාණඝාතය අදින්නාදානය මුසාවාදය ඊළඟට සුරාමේරය කියන ඒ ශික්ෂාපද හතර ධම්මික සූත්‍රයේ වඩා ගැඹුරින් ඊටාම පුළුල්ලන් දෙමින් කියවිච්ච බව මේ පින්නතුන්ට තේරෙන්නේ නැති. ඉතින් ඒක අටුවාවේ මේක හඳුන්වන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධි සීලය නමින්. ත්‍රිකෝටි පාරිශුද්ධි සීලය තුන් පැත්තකින්ම පිරිසිදු වෙනවා. Taman මරන්නේත් නැහැ, මරවන්නේත් නැහැ, මැරීම අනුදන්නේත් නැහැ. අන්න ඒ විදිහට Taman හොරකම් කරන්නේත් නැහැ, හොරකම් කරවන්නේත් නැහැ, හොරකම් කිරීම අනුදන්නේත් නැහැ. Taman බොරු කියන්නෙත් නැහැ, බොරු කියවන්නෙත් නැහැ, බොරු කීමට අනුමත කරන්නෙත් නැහැ. Taman බොන්නෙත් නැහැ, පොවන්නෙත් නැහැ, මත්පැන් බීම අනුදැන්මක් කරන්නෙත් නැහැ. කියලා අන්න ඒකට තීකෝටි පාරිශුද්ධ සීලය කියලා. ඒ අතින් ධම්මික සූත්‍රයේ විශේෂත්වය අන්න අර සාමාන්‍ය ලෝකයා මම නම් මරන්නේ නෑ කියලා. නමුත් ඒක ගැන මේ පින්නතුන්ට නොයෙකුත් අදහස් වෙන්න පුළුවන්. ඒක නිසා හැකි තාද්දුරට ඉහි පින්නතුන් අන්න අර කියාපු තිකෝටි පාරිශුද්ධි ඒ මට්ටමින්ම ඒ කියාපු පංචශීලය ඒ කියාපු සීල ශික්ෂාපද රකින්නම නම් තමයි වටින්නේ අපිට ඒක කෙටියෙන් කියන්න වෙනවා ඔන්න ඊළඟට අපි දැන් අර බුදුරජාන් වහන්සේ ඒ ගිහි සීලයේ දෙවෙනුව ප්‍රකාශ කළේ පෙහෙවස් රැකීම පිළිබඳව අන්න ඒක පිළිබඳව පුදුම විදියේ සූත්‍ර පෙළක් දකින්න ලැබෙනවා අංගුත්තර නිකායේ උපෝසත වග්ග කියලා තියෙන පොහොය පිළිබඳව තියෙන ඒ සූත්‍ර කොටසක එකම ආකාරයේ සූත්‍රය බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා. ඒ දේශනාව ඊළාට විසාකාදී උපාසිකාවන්ට, බොජ්ජාදී උපාසිකාවන්ට, තවත් පාසිට්ඨාදී උපාසකවරුන්ට මේ විවිධ අවස්ථාවල එකම දීර්ඝ දේශනාවක් ප්‍රකාශ කළා. පොහේ පෙහෙවස් රැකීමේ වටිනාකම, ඒ ආනිසංස පිළිබඳව අපි ඒවා අතුරින් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පිළිවස් රැකීම පිළිබඳව කළ දේශනාව. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට රකින්නේ කියන එක නෙවෙයි. උන්වහන්සේලාට ප්‍රකාශ කළ ගිහි පින්නතුන් මෙන්න මේ පිළිවස් රැක්කොත් මේ මේ විදිහට ආනිසංස සම්පන්නයි කියන දක්වන ඒ මූලික පාඨය මිතාමත්ම වැදගත්. බුදුරජාණන් වහන්සේ සංඛ්‍යා වංශලාමතල කියනවා අට්ඨංග සමන්නාගතේ උපෝසතේ වැඩිම මහත්ඵලයි මහානිසංසයි මහාජුතිකයි මහා විපාරයි කියන වචන හතරක් දක්වනවා. මහත්ඵලයි මහා නිසංසයි, මහා ජුතිකයි, මහා විප්පාරයි. ඒ කියන්නේ ආංගාට කිනුත් පෙහෙවස් රැකීම මහා ඵල මහා නිසංස කියන වචන මේ පින්නතුන් දන්නවා. මහා ජුතික කියලා කියන්නේ මහා ජෝතිමත්, මහා ආලෝකවත්. මහා විප්පාර කියලා කියන්නේ විශාල පතිරීම් ඇති, බොහොම ඈතට යන ප්‍රතිපත්තියක් කියන එක. ඊළඟට ඊළඟට බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කළා ඒක පැහැදිලි කරනවා. කෙසේ රැක අටංග උපවසත ශීලයද එහෙම මහත්ඵල මහානිසංස වෙන්නේ. මහා ජුතික මහා විපාර වෙන්නේ. ඔන්න එතෙන්දී මේ පින්නතුන් ඒවා සමහරු දන්නවත් ඇයි සමහරු දන්නෙත් නෑ. පහුවස් රැක්කට ඔන්න මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. යම්කිසි ගිහි පින්වතෙක් මේ විදිහට කල්පනා කරනවා. රහතන් වහන්සේලා දිවිහිමියෙන්ම සතුන් මැරීමෙන් වැළකිනවා. ඒ වගේම දඬු මුකුරු ආවි ආයුධ ඉවත් කරලා සියලුම සත්වයින් කෙරෙහි සබ්බපාන භූත හිතානුකම්පී කියන ආකාරයට මෛත්‍රී කරුණා සිතින් යුක්තව ජීවත් වෙනවා. මම අද මේ එක රැයක් එක දවසක් ඒ රහතන් වහන්සේලාගේ ඒ ප්‍රතිපත්තියට අනුව කටයුතු කරනවා රහතන් වහන්සේලා අනුගමනය කරනවා රහතන් අනුකරෝමි කියලා කියනවා ඒ මෙන්න මේ අංගයෙන් එතකොට මේ අංගයෙන් මම රහතන් වහන්සේලාට කිට්ටු වෙනවා මේ පැවැත්මෙන් කියලා එහෙම අදිෂ්ඨාන කරගන්නවා ඒ වගේම මේ පින්නතුන්ට දිගට නොකියුවට හිතා ගන්න පුළුවන් අර ඔය පිහිවස් රැකීමේදී මේ පින්නතුන් සමාදන් වෙන එක් එක් ශීලයක් පිළිබඳවම බුදුරජාණන් වහන්සේ අර විදිහට ප්‍රකාශ කළා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ විසින් මේ විදිහට සැලකිය යුතු ඒකේ වටිනාකම රහතන් වහන්සේලා දිවිහිමියෙන් රකින මේ ප්‍රතිපත්තිය මම අද එක දවසක් රකින්නවා කියලා එහෙම කළොත් තමයි අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ විදිහට ඒ අදහසින් යුක්තව කොහෙවත් රැක්කොත් තමයි ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ මෙතෙන්දී අපි ඒ සූත්‍රයේ නැති පුංචි කාරණයක් මතක් කරන්න මේ උපෝසත කියන වචනය පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළ වචනයක් නෙවෙයි. ඊට කලිනුත් ওই වෛදික සාහිත්‍ය හිමත් තියෙන උපවසත කියලා. උපවසත අතීතයේත් ඒ අන්‍යාගමිකයන් අතර සිරිතක් තිබුණා මේ පොහොය දවස්. දැන් කැලෙන්ඩරේ වගේ ඒ කාලේ හඳේ හැසිරීම. ඒ පොහොය දවස්වල උන් යම්කිසි විශේෂ ප්‍රතිපත්තියක් රැක්කා. ඒ අය උසස් කියලා හිතන ආකාරයට. එතින් දී උපවසතේ කියන වචනේ ඒ අය තේරගත්තේ දෙවියන්ට ලංව වාසය කිරීම. උපවසත උප කියලා කියන්නේ සමීපයෙන් සමීපයෙන් වාසය කරන කාට සමීපවද දෙවියන්ට සමීපව එතකොට දෙවියන්ට සමීපව වාසය කරන අදහසින් ඉතින් අර විදිහට උපවාස දැන් ආහාරයෙන් වැළකීලා ඒ විදිහේ යම් යම් ප්‍රතිපත්ති රැක්කවා එතකොට ඒකමයි මේ බුදුරජාණන් වහන්සේ අපට පේන හැටියට මෙතෙන්දී ගැඹුරු අර්ථයක් ඉදිරිපත් කිරීම දෙවියන්ට ලංව නෙවෙයි රහතන් වහන්සේලාට ලංව ඒ අර්ථයෙන් මේ බෞද්ධ උපෝසතයේ උපවසතයක් වෙන්නේ සමීපව වාසය කිරීමක් වෙන්නේ ඉතින් ඒක තලකා ගන්න පුළුවන් අර උපෝසථාංග ඒ විස්තර කළ ආකාරයෙන්. ඉතින් එහෙම ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට එපමණක් නෙවෙයි. ඊළඟට බුදුරජාන් වහන්සේ තව දිගට මේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මේ කියපු අර දැන් ප්‍රකාශ කළානේ මහත්ඵල මහානිසංස කොයිතරම් මහත්ඵලද කොයිතරම් මහානිසංසද කොයිතරම් ආලෝකවත්ද කොයිතරම් පැතිරීමක්ද කියන එක කීව මහත්ඵලෝ කීව මහානිසංසෝ කීව මහාජුතිකෝ කීව මහා විපාරු කීව කියලා කියන්නේ කෙතෙක් කියන එක. එහෙම තමන් වහන්සේම ප්‍රශ්න කරලා සංඝයා වහන්සේලාට තේරුම් කරනවා කොයි තරම් මේක මහත්ඵලද කියන එක. ඒවා අහනකොට පුදුම හිතෙනවා. ඒ කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ විදිහටයි දක්වන්නේ එතන මහ පුදුම විදිහට මේ ඒ කාලේ ඉන්දියාවේ තිබුණා ජනපද 16ක්. ඒ ජනපදවල නාම ලේඛනය කියලා බුදුරජාණන් ප්‍රකාශ කරනවා අංගමගද කසිකෝසල ආදී ඒ ජනපද 16ටම අධිපතිව මොනවාකුත් සත්‍රුවන් වලින් පිරුණු ඒ ජනපද 16ටම අධිපතිව රජකම් කරනවට වඩා අංග 8කින් යුත් පියවස් රැකීම ආනිසංස සම්පන්නයි ඊළඟට කියනවා ඒකට හේතුව දක්වන්නේ මේකයි ඒක 아무තු වාක්‍යයක් එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එහෙම කියන්න හේතුව මනුෂ්‍ය ලෝකයේ රජසැපත දිව්‍ය සැපතට සමාන කරනකොට හිඟන සැපයක්. මනුෂ්‍ය ලෝකයේ රජ සැපත අර කිව්ව දහස 12 ජනපදවලට අධිපති වෙලා වාසය කිරීම කියන රජ සැපත දේව් සැපතට සමාන කරනකොට හිඟන සැපයක්. ඔන්න ඒක ඔප්පු කිරීමට ඊළඟ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය ප්‍රකාශ කරනවා. මේ කාලේ ඇතම් කෙනෙක් විශ්වාස නොකලත් ඔන්න බුද්ධ වචනේ හැටියට ගත්තොත් මෙහෙමයි තියෙන්නේ. මහණෙනි මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් ඉස්සෙල්ලම කියන්නේ චාතුම් මහරජිකේ චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ එක දවසක් සාරයක් කියන්නේ එක දවසක් කියලා හිතාගනිමු. එතකොට මනුෂ්‍ය ලෝකයේ 아무තු පරිගණනයක් එතන දක්වන්නේ. මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 50ක් දිව්‍ය ලෝකයේ එක දවසක්. ඊළඟට ඒ වගේ දවස් 30ක් දිව්‍ය ලෝකයේ මාසයයි. ඒ වගේ මාස 12ක් දිව්‍ය ලෝකයේ එක වර්ෂයයි. එතකොට මේ දිව්‍ය ලෝකයේ වර්ෂ 500ක් තමයි ධාතුම් මහා රාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණය. ඔන්න ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා මහණෙනි අංග 8කින් යුතු පෙහෙවස් රකින උපාසකෙක් හෝ උපාසිකාවක්කට ඉඩ තිබෙනවා. එවන්නක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මරණින් මතු ගිහිල්ලා අර චාතුම් මහා රාජික දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබා. ඒක නිසයි මම ප්‍රකාශ කළේ අන්න අර කියාපු කාරණේ ඊළඟ බුදුරජාණන් ස්ථිර කරනවා. මනුෂ්‍ය ලෝකයේ රජ සැපත දිව්‍ය සැපතට සමාන කරනකොට ඒක හිඟන සැපයක්. ඔන්න ඊළඟට ඒ වගේම ඊළඟ දිව්‍ය ලෝක ගැනත් කියන්නේ මෙහෙම. මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 100ක් තවතිසා දෙව්ලොව එක දවසක්. ඒ වගේ දවස් 30ක් මාසයයි ඒ වගේ මාස 12ක් තවුතිසා දෙව්ලොව කැලෙන්ඩරෙන් එක අවුරුද්දක්. එතකොට ඒ වගේ අවුරුදු 1000ක් තමයි තවුතිසා දෙව්ලොව දෙවියන්ගේ ආයු ප්‍රමාණය. ඉතින් මහණෙනි පැහැවස් රකින්න ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඉඩ තියෙනවා තවුතිසා දෙව්ලොව මරණින් මතු තවුතිසා දෙව්ලොව උපත ලබන්න. අන්න ඒකයි මම කිව්වේ අර කියාපු කාරණය මිනිස් ලෝකයේ රාජසැප දේවලෝක සැපට සමාන කරනකොට හිඟන සැපයක්. ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා මිනිස් ලෝකයේ වර්ෂ 200ක් මිනිස් ලෝකයේ වර්ෂ 200ක් යාම දිව් ලෝකේ යාම කියන දිව්‍ය ලෝකයේ එක රැයක් දවාලක් ඒ වගේ දවස් 30ක් මාසයයි ඒ වගේ මාස 12ක් අවුරුද්දයි අන්න ඒ වගේ අවුරුදු 2000ක් තමයි යාම දිව්‍ය ලෝකයේ ආශ ප්‍රමාණය. ඒක නිසායි මම මෙන්න මෙහෙම කිව්වේ කෙනෙකුට ඉඩ තියෙනවා උපාසක උපාසිකාවකට උපාසකයෙකුට උපාසිකාවකට මෙහෙවස් රකපු කෙනෙකුට අර යාම දිව්‍ය ලෝක උත්පත්තිය ලබන්න. අන්න ආයිත්තර ප්‍රකාශ කරනවා. ඒ නිසා මම කියනවා මනුෂ්‍ය ලෝකයේ රාජ සැප දිව්‍ය ලෝකයේ ඒ සැපතට උපමා කරනකොට ඒක ඉංගන සැපතක් කියලා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 400ක් තුසිත දිව්‍ය ලෝකයේ එක දිනක් කියලා කියමු එක දවසක්. ඒ වගේ දවස් 30ක් මාසයයි, ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඊළඟට තුසිත දිව්‍ය ලෝකයේ තුසිත දිවි ලෝකයේ දිව්‍යයන්ගේ ආයු ප්‍රමාණය 4000. ඊළඟට ඒ වගේම අර කාරණේ ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට දක්වනවා නිම්මාන රති දිවි ලෝකයේ. මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 800ක් නිම්මාන රති ලෝකයේ එක දවසක් අර විදිහටම හිතාගන්න ඒ විදිහේ අවුරුදු 8000ක් තමයි නිම්මාන රති ලෝකයේ ආශ ප්‍රමාණය. අන්තිමටම කියනවා මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක් පරිණිමිත වසවත්ති දිව්‍ය ලෝකයේ එක රැයක් දවාලක් එතකොට ඒ වගේ දවස් 30ක් මාසයයි ඒ වගේ මාස 12ක් අවුරුද්දයි ඒ වගේ අවුරුදු 16000ක් තමයි පරිණිමිත වසවත්ති දෙවියන්ගේ ආයු ප්‍රමාණය එතකොට ඊළඟට අවසන් කරන්නේත් අර විදිහටම වේවාස් රකින්න උපාසකෙක් හෝ උපාසිකාවක් මරණයෙන් මතු කරණින් බිත වසවත් දිව්‍ය ලෝකයේ ඉපදීමටත් ඉඩ තියෙනවා. අන්න ඒකයි මම කිව්වේ මනුෂ්‍ය ලෝකයේ රාජ සැපත, දෙවිය ලෝකයේ ඒ සැපතට සමාන කරනකොට හිඟන සැපයක් කියලා. ඔන්න එතකොට ඒ විදිහට ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථා අපි ලකින්න ඒ දේශනාව අවසන් කරන්නේ ඒත් නොයෙකුත් උපමා දක්වලා මේ ඉරහඳ කරකැවෙන මේ ලෝකයේ යම් තාක් මුතුමැණික් රන් රුවන් තිබෙනවා නම් ඒ ඔක්කොම අර අංගාටකින්යොත් පෙහෙවස් රැකීමෙන් ලැබෙන ආනිසංසයක සංසන්දනය කොට ඒවා ඒ රන් රුවන් ඔක්කොම දහසෙන් පංගුවකත් වටින්නේ නැත. ඒ තරම් වටිනවා මේ බොහෝ පෙහෙවස් රැකීම කියලා ඒක නිසා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මෙන්න මේ විදිහට පෙහෙවස් රැකලා දිව්‍ය සම්පත්තිය ලබා ගන්න කියලා ඒකේ ආනිසංස පක්ෂයන් අර කිව්ව මහත්ඵල මහානිසංස මහාජුතික මහාවිපාර කියන බුද්ධ වචනයක් හැටියට ගත්තොත් අපිට විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ තරම් මහත්ඵල මහානිසංසයි. ඉතින් ඒක කෙනෙක් අහන්න පුළුවන් ඔය යට රැක්කට මොකක්ද වෙන්නේ කියලා. අන්න ඒක තමයි අර කිව්වේ රකින්න ඕනි අර අදහසින්. මම රහතන් වහන්සේලාට ලං අද එක දවස් එක රැයක් මම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ අදහසයි එතන වටිනකම තියෙන්නේ. ඉතින් ඒකයි කුසලයේ. අනේ වගේම අරකට රකීමේ ඒ තමන්ටත් තමන්ගේ හිතත් අර කියාපු නිවනට ලං කර ගන්නවා ඒ තුනේ ওই විදිහේ. ඉතින් ඔය ඔය සූත්‍ර කීපයක්ම තියෙනවා ඒකාකාර ටිකක් වෙනස් එකකුත් තියෙනවා මේ අවස්ථාවේ කෙටියෙන් දක්වමු එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරදී වාසෙට්ට කියන උපාසකයෙකුට ඒතර විදියටම Taman ළඟට පැමිණි උපාසකයෙකුට කොහෙවස් රැකීමේ ආනිසංස දීර්ඝ දේශනාවකින් ඉදිරිපත් කළා මේ කියන දේශනාවෙන්ම එතකොට ඒක අහලා පැහැදුණු වාසෙට්ට උපාසකවරයා කියනවා ස්වාමීනි මගේ මට ප්‍රිය නෑයන් ලේනෑයන් හැම දෙනෙක්ම මේ විදියට පිහිවස් රකින්නවා නම් ඒ අයට දීර්ඝ කාලයක් හිතසුව මිනිසෙක මේ ප්‍රතිපත්තිය හේතු වෙනවා. ඒ වගේම මේ උපාසක උන්නේ කියන්නේ සියලුම ක්ෂත්‍රීය ක්ෂත්‍රීය මේ කුල හතරම දක්වනවා ක්ෂත්‍රියයින්, බ්‍රාහ්මණයින්, වෛශ්‍යයින්, ශූද්‍රයින් කියලා කියන ඒ කුලවලින් හැම දෙනෙක්ම මේ පෙහෙවස් රකින්නවා නම් ඒක දීර්ඝ කාලයක් ඒ අයට හිතසුව පිණිස වෙනවා කියලා ඒ සතුටින් ප්‍රකාශ කළ වාසිට උපාසක. එතකොට බුදුරජාන් වහන්සේ එසේ වාසිට එසේ ඒක බොහොම හරි. ඒ කිව්වක හරි. වෙන එකක් තබා ඔන්න ඊළඟට බුදුරජාන් වහන්සේකට ඊළඟට ඒක කෙලවර කරන්නේ මෙහෙමයි. දෙවි මිනිසුන් සහිත මුළු ලෝකයාම පහයස් රකින්නවා නම් ඒ අයටත් ඒක දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඊළඟට අවසාන කරන්නේ මහ පුදුම කියමනකින් වෙන එකක් ලබා වාසෙට මේ තියෙන මහ සල්ගස් ඒවාට චේතනා ශක්තිය තියෙනවා නම් ඒවා පෙහෙවස් රකින්නවා නම් ඒවාටත් ඒක දීර්ඝ කාලයක් හිතසුව පිණිස වෙනවා. මිනිස්යෙන් ගැන කවර කතාද කෝපනවාදෝ මනුස්ස භූතස්. ඔහොමයි ඒ දේශනාව ඉවරයි. ඉතින් මේ තුලින් දැන් මේ පින්නතුන්ට පෙහෙවස් සමාදන් වීමේ වටිනාකම හිතා ගන්න පුළුවන්. ඉතින් ඒක ඒ අතින් මේක නිකම්ම සුදු රෙද්දක් පෙරෝගෙන ඉඳීමක් නොවේ. අර බුදුරජාණන් වහන්සේ අදහස් කළේ ගැඹුරු අදහස අනුව නිවනට ලං වීමේ පළමු පියවරක් ගිහි ගෙවල් වල අර කියාපු බන්ධන වලින් ඉවත් වෙලා එක දවසක් එක රැයක් රහතන් වහන්සේලාට සමීප වාසය කිරීමේ උතුම් ප්‍රතිපදාවයි ඒක තුලයි හැසිරෙන්නේ ඊළඟට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනා මේ පින්නතුන්ට මේ කාලෝචිත තාමත්ම වටිනා දේශනාවක්. ඒක මේ විදිහටයි දක්වන්නේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කොසල් රටේ චාරිකාවේ වැඩියා විශාල පිරිසංඝයා වහන්සේලා පිරිසක් එක්ක වඩින අතරේ අතරමඟදී දැක්කා එක්තරා සල්වණයක්. දැකලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සල්වණයට ඇතුල් වෙලා ටිකක් ඇතුළටම ගිහිල්ලා එක්තරා තැනකදී සිනහාවක් පහළ කරා. සිනහාවක් පහළ කරා. ඉතින් පිටිපස්සෙන් ගිය ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කල්පනා කරනවා තථාගතයන් වහන්සේලා නිකං සිනහාවක් පහළ කරන්නේ මොකක් හරි ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා ඔන්න බුදුරජාන්සට ආරාධනා කළා බොහෝ විට ඔය සඳහන් වෙන සූත්‍රවල කෝ හේතු කෝ ප්‍රත්‍යෝ භගවතෝ සීතස්ස පාතු කරමා කියලා විදිහට මොකද්ද හේතුව මොකද්ද ප්‍රත්‍ය භාග්‍යතුන් වහන්සේට මෙහෙම සිනහාවක් පහළ වීම. ඔන්න එතකොට බුදුරජාන් වහන්සේ පුදුම විදිහේ කාරණයක් හෙලි කරනවා ආනන්ද මෙතනම වාග්ඥාත අතීතයේ ඊ타මත්ම සම්ෘද්ධිමත් නගරයක් තිබුණා ඒ නගරය ඇසුරු කරගෙනයි කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට හිටියා ගවේෂී කියලා උපාසක මහත්මයෙක් ඒ උපාසක මහත්මයාට 500ක උපාසක පිරිසකුත් හිටියා. ඉතින් මේ ගවේෂී උපාසක මේ ආනන්ද හාමුදුරන්ට මේ කියන්නේ පියවරෙන් පියවරට ආනන්ද කියලා අමතලා. ආනන්ද ඒ ගවේෂී උපාසක මහත්මයා සිල් පුරණ කෙනෙක් නෙවෙයි. සීලේසු අපරිපූර්ණකාරී. සිල් පුරණ කෙනෙක් නෙවෙයි. ඒ වගේම මේ 500ක් පිරිසක් සිල් පුරණාය නෙවෙයි. යම් අවස්ථාවක ගවේෂී උපාසක මහත්මයාට මෙහෙම හිතුණා. දැන් මම තමයි මේ අයට ප්‍රධානියා මම තමයි මේ අය හුඟක් උපකාර කරන පිරිසේ නායකයා මම සිල් පුරන්නේ නැහැ. මේ පිරිසත් සිල් පුරන්නේ නැහැ. එතකොට අපි දෙගොල්ලම සමයි. මගේ ගෝලයොත් මාත් අතර එනවාද මගේ පිරිසත් මාත් අතර වෙනසක් නැහැ. අතිරේක දෙයක් නැහැ. මම යම්කිසි අතිරේක ගුණයක් ඇති කරගන්න ඕන කියලා හිතලා ගවේෂී උපාසකතුමා ගිහිල්ලා අර 500 දෙනා ළඟට ගිහිල්ලා කියනවා උපාසකවරුනි දරා ගන්න මම අද ඉඳලා සීල් පුරන කෙනෙක් කියලා. සීලේසු පරිපූර්ණකාරී. එහෙම කිව්වා. කිව්වහම මේ 500ක් දෙනා කල්පනා කරනවා දැන් මේ ගවේෂී උපාසකතුමා අපට බහුපකාරෝ අපට බොහොම උපකාරයි. ඒ වගේම තවත් වචනයක් තියෙන පුබ්බංගමෝ. අපේ පෙර ගමන්කරු. අපි එක කාලිනව කිව්වොත් අපේ පෙර ගමන්කරු තමයි මේ ගවේෂී උපාසක. ඒ වගේම අපට ප්‍රතිපත්තියක් සමාදන් කරන කෙනා. ඒකට කියන්නේ මෙහෙම පාළි වචනේ තියෙනවා බහුපකාරෝ පුබ්බංගමෝ සමාදපේත. එතකොට මේ අපේ නායකයා. එතකොට මේ අපේ මේ ගවේෂී උපාසකතුමා දැන් සිල් පුරන බව අපිට කිව්වා. ඉතින් ඒක නිසා මොකද අපි නොකරන්නේ ඒක? කිමංගපන මය ඒක 아무තු විදියට කියන්නේ. ඒ අපේ නායකයා එහෙම කරනවා නම් ඇයි අපි ඒක නොකරන්නේ? කියලා හිතලා මේ 500 දෙනා ඊළඟට ගවේෂී උපාසකතුමා ළඟට ගිහිල්ලා කියනවා. උපාසකතුමනි දරා ගන්න අද ඉඳලා අපි 500 දෙනාත් සිල් පුරනවා කියලා. ඒක කිව්වට පස්සේ ඔන්න ගවේෂි උපාසකතුමා කල්පනා කරනවා. දැන් මම තමයි මේ අයට මේ පිරිසට බොහෝ උපකාර කරන්නේ. මමයි පෙරගමන්කරු. මමයි මේ අයට ප්‍රතිපත්ති කියලා දෙන්නේ. දැන් මම සිල් පුරනවා. මෙයත් සිල් පුරනවා. එතකොට මේ අපි දෙගොල්ලම සමයි. අතිරේක දෙයක් නැහැ. මම මොකක් හරි අතිරේක ගුණයක් ඇති කර ගන්න ඕන කියලා. ඔන්න ඊළඟට අර පිරිස ළඟට ගිහිල්ලා කියනවා උපාසිකවරුනි දරා ගන්න මම අද ඉඳලා මෛතුන සේවනීය කියලා කියන ඒ ග්‍රාම්‍ය හැසිරීමෙන් ඉවත් වෙලා Brahmachari වවාසය කරනවා. එහෙම කිව්වට පස්සේ අර 500ක් දෙනා කල්පනා කරනවා මේ ගවේෂි උපාසකතුමා අපට බොහොම උපකාරයි අපේ පෙර ගමන් කරු අපිට ප්‍රතිපatti කියා දෙන කෙනා ඒ පාසකතුමා දැන් සීලවන්තයි ඒ වගේම Brahmachari. ඇයි අපි නොකරන්නේ ප්‍රතිපatti අපි අපි නොපිළිපදින්නේ මොකද කියලා හිතලා එයාත් ඒකමතිකව ගිහිල්ලා ඔන්න එනාට ගායසී උපාසකතුමා ළඟට ගිහින් කියනවා උපාසකතුමනි අපිත් අද හිඳලා Brahmachari. අර කියාපු මයිතුන සේවයෙන් වැළැක්විලා ඉන්නවා. ඔන්න ඊළඟට ගවේෂි උපාසකතුමා කල්පනා කරනවා මේ මම නෙමෙයි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනාවට. මේක පියරක් මට ඉතින් අර කෙටි කරනකොට ඔහොමයි කියන්නේ. ඊළඟට ගවේෂි උපාසකතුමා කල්පනා කරනවා දැන් මම තමයි නායකයා. දැන් මේ මම දැන් ශීලවන්තයි. ඊළඟට භ්‍රමචාර්යාව රකින්නවා. මේ අයත් ශීලවන්තයි. මේ අයත් භ්‍රමචාර්යාව රකින්නවා. ඉතින් අපි දෙනෝල්ලම සමනේ. අතිරේක දෙයක් නැහැ නේ. මම යම්කිසි අතිරේක ගුණයක් ඇති කරගන්න ඕන කියලා ඔන්න ඊළඟට ගිහිල්ලා අර පිරිසට කියනවා උපාසකවරුනි දරා ගන්න මම අද ඉඳලා විකාල භෝජනයෙන් වැළකීලා රාත්‍රී ආහාරයෙන් වැළකීලා විකාල භෝජන ශික්ෂාපදේ රකින්න කෙනෙක් හැටියට දරා ගන්න. එතකොට මේ 500 දෙනා සාකච්ඡා කරනවා. දැන් මේ ගවේෂ උපාසකතුමා තමයි අපේ බොහොම උපකාර කරන අපට අපේ පෙර ගමන් කළු. අපිට ප්‍රතිපත්තිය කියා දෙන මේ උපාසකතුමා සිල්වත් Brahmachari සීලයක් රකින්නවා විකාල භෝජනෙත් වැළකීලා ඉන්නවා. ඇයි අපි එහෙම ඒ ප්‍රතිපත්තිය නොරකින්නේ කියලා මිහිල්ලා කියනවා ගහසි උපාසකතුමාට උපාසකතුමනි දරා ගන්න අපි 500 දෙනාත් අද ඉඳලා විකාල භෝජනෙන් වැළකෙනවා. රාත්‍රී ආහාර ගැනීම ආදීන් වැළකෙනවා. ඔන්න ඊළඟට ගහසි උපාසකතුමා කල්පනා කරනවා මම තමයි මේගොල්ලන්ට මේ බොහොම උපකාර වෙන්නේ මම ප්‍රතිපත්තිය ගියා දෙන්න මම පෙර ගමන් කරු මේ අයත් දැන් මමත් මේ මේ ප්‍රතිපත්ති රකින්නොස් කෙටින් සලකා ගන්න සිල් රකින්නවා මෛත්‍රී සේවයෙන් නිමත් වෙලා විකාල භෝජනෙන් ඉවත් වෙලා මේ පිරිසත් මේ ප්‍රතිපත්තියම රකින්නවා ඉතින් අපි දෙගොල්ල සමනේ වෙනසක් නැහැ මොකක් හරි අතිරේක දෙයක් අතිරේක ගුණයක් මා ඇති කරගන්න ඕන කියලා ඊළඟට ගත්ත පියවර තමයි මේ ගවේෂී උපාසකතුමා කාශ්‍යප බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මම මාව පැවිදි කරගන්න මාව උපසම්පදා කරගන්න මම ඔබ වහන්සේගෙන් පැවිදි උපසම්පදා ඉල්ලගෙන සිටිනවා. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ගවේෂී උපාසකතුමා පැවිදි කළා උපසම්පදා දැන් ගවේෂී භික්ෂුන් වහන්සේ. එතකොට මේ ගවේෂී භික්ෂුන් වහන්සේ ඊළඟට මොකද්ද කළේ? ඒකාගේ බොහෝ විට ওই ධර්ම සූත්‍රවල තියෙන ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරන්තෝ කියලා පද පිළිවෙලක් තියෙනවා. ඒ අනි හුදකලාව විවේකීව දැඩිව වීරය කරලා නොබෝ කලකින්ම යම් පරමාර්ථයක් යම් මාර්ථයක් සලකාගෙන කුල පුත්‍රයන් ගිහිගෙන්නික්ම පැවිදි වෙනවාද අන්නේ උත්තමාර්ථය උතුම් මාර්ථය වන උතුම් අරහත්ත්වය ප්‍රත්‍යක්ෂ කරගෙන විමුක්ති සුඛයෙන් විඳිනකම් ඔන්න ගවේෂී උපාසකතුමාට ගිය කාලේ දැන් ගවේෂී භික්ෂුන් වහන්සේ. ඔන්න එතකොට අර උපාසක පිරිස කල්පනා කරනවා. දැන් අපේ ඒ උපාසකතුමා කෙස් රැවුල් බාලා කසාවත් ඇඳගෙන දැන් ශාසනයේ පැවිදිලා ඉන්නේ. ඇයි අපි ඒක නොකරන්නේ? කියලා හිතලා මේ 500 දෙනාත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිද්ද උපසම්පදාව ඉල්ලා හිටියා. හාස්‍ය බුදුරජාණන් වහන්සේත් මේ 500 දෙනා පැවිදි උපසම්පදා කළා. ඔන්න ඊළඟට මේ අතර ගවේෂී භික්ෂුන් වහන්සේ මෙහෙම කල්පනා කරනවා. විමුක්ති සුවය විඳිනා රහත් වෙලා ඉවර වෙලා දැන් මම මේ විමුක්ති සුවය අරහත් ඵල සමාපත් ඒකයි කිය අදහස් කරන්නේ. මට කැමති ආකාරයෙන් ඕනෑම වෙලාවක මම මේ ඒ විමුක්ති සුවය වින්දනය කරනවා නිවන් සුවය. මෙන්න මේ මගේ පිරිසත් ඒ කලින් මගේ හිටි පිරිසත් ඒ භික්ෂුන් වහන්සේලාත් මේ தත්ත්වය ලබනව නම් හොඳයි කියලා. ඒ වගේම අර 500 දෙනා තමන්ගේ පෙර ගමන් කරුගේ ආදර්ශය අරගෙන උදකලාව විවේකීව දැඩිව වීර කළා උතුම් අරහත් ඵලයට පැමිණි. ඉතින් ওই විදිහට දේශනාව විවර කළා වුණ බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හාමුදුරුවන්ටලා කියනවා. මෙන්න මෙසේ ආනන්ද ඒ අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගවේෂී උපාසකවරයා ප්‍රධාන 500ක් පිරිස 아무තු වචන කීපයක් එතන සඳහන් වෙන බොහොම වටිනා නිසා මම ඒක ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේ උත්තරුත්තරින් පණීත පණීතං වායම මානා අනුත්තරං විමුක්ති සුඛං ඒස සත්‍යාගතියම කියනවා උත්තරුත්තරින් පණීත පණීතං වායම මානා ඒ කියන්නේ වඩ වඩා ඉහළ වඩ වඩා ප්‍රණීත ප්‍රතිපත්තිය වඩමින් ගිහිල්ලා අන්තිමේදී උත්තරීතර වූ විමුක්ති සුවයත් ලබා ගත්තා. ඒ කියන්නේ අර පටන් ගත්තු තැන ඉඳලා හිතලා බැලුවොත් අපිට පේන්නේ උත්තර උත්තරින් ටිකෙන් ටික මේ පෙර ගමන් කරු කල්පනා කළා මම තමයි ප්‍රධානියා ප්‍රධානියා නම් මගේ 아무තු ගුණයක් තියෙන්න ඕනේ එහෙම හිතලා ඔන්න ගිහිච්ච ගමන ගවේෂී උපාසකතුමා අන්තිමට උතුම් මාර්ගයෙන් ඒ ඒ සසර දුක් කෙලවර කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඒ ප්‍රමාද අප්‍රමාද වෙන්න වගේ අවවාදයක් කරනවා. එසේම යන්න ඒ වගේ ආනන්ද. එම නිසා ආනන්ද නුඹත් ඒ වගේම උත්තරුත්තරින් පණිත පණිතං වායමානා වඩ වඩාත් උත්සාහ කරලා මෙන්න මේ විමුක්ති සුවය ලබා ගන්න කියලා ඉදී දේශනාව අවසන් කළා. ඉතින් අපිට හුඟක් මේකෙන් ගන්න දේවල් තියෙනවා. කාලෝචිතය කියලා කිව්වේ ඒකයි. දැන් ඉතින් අත්ත වශයෙන්ම මේ ගවේෂි උපාසකතුමා පිළිබඳ ඒ වටිනා කතාව මේ කාලෙත් පෙර ගමන් කරුවන්ටත් ඔවුන්ගේ අනුගාමිකයන්ටත් හොඳ ආදර්ශයක්. පෙර ගමන් කරු අනිත් පැත්තට හැරිලා යනවනම් ප්‍රතිපත්ති අඩු වෙනවනම් ගෝලියෙක් ඒ පස්සෙන් ගිහිල්ලා අන්තිමට කෙලවර වෙන්නේ කොහෙන්ද? අපාය. පෙර ගමන් කරු මේ ගවේෂි උපාසකතුමා ආදර්ශයට අරගෙන එක්තරා විදිහක අභිමානයක් උපදවාගෙන අපි දෙන්න සමවීම හොඳ නෑ ප්‍රධානියෙක් හැටියට මට තියෙන ඊට වැඩි ගුණයක් කියලා ඉදිරියට ගමන් කරනවා නම් අන්න අර එතකොට මේ අර උපාසකතුමා වගේ ඊ ශාසන භ්‍රමචර්යාවේ අවසාන ප්‍රතිඵලය පවා ලබා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ගවේෂී උපාසකතුමා පිළිබඳේ ප්‍රවෘත්තිය අපි හිතන්න ඕන ඇත්ත වශයෙන්ම ඒකයි පිළිවෙතින් පෙළ ගැසීම කියලා කියන්නේ. පිළිවෙතින් පෙළ ගැසීම කියලා කියන්නේ පින්වතුනි නිකම්ම පිරිසක් හදා ගැනීම නෙවෙයි. පිරිසක් හදා ගන්න නම් ලේසිම ක්‍රමේ මේ කාලේ තමන්ගේ ප්‍රතිපත්තියත් අතහැරලා වැඩි පිරිසක් ඉන්න තැනට එන ආකාරයට කටයුතු කරන්න. මොකද ලෝකයේ සීලාදී ගුණ ධර්ම නැති අය තමයි වැඩි. මේ පින තුන අහලත් ඇතිනේ අර උපතිස්ස කෝලිත දෙදෙනා සංජය ඒ Tamanගේ ගුරුවරයා ළඟට ගිහිල්ලා අපිට මේ සිද්ධාන්තුරුන්ගේ පණිවිඩය ලැබුණාට පස්සේ අපි මෙන්න මෙහෙම සාතුරුන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් ඉපදිලා ඉන්නවා අපි යමු කිව්වහම සංජය ඒ රාහමනේ කිව්වෙත් මේ කවුද ලෝකේ වැඩි? මෝඩියෝද පඬිතු නුවණැති අයද? මෝඩියෝ වැඩි. ආ එහෙනම් වැඩි හරිය මගේ පිරිස ලොකුයි. ඒක නිසා මට මං යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට. අන්න ඒ වගේ තමයි සාමාන්‍යයෙන් සිරිත. ඉතින් අර පිරිස් ඵලය බලාපොරොත්තු වෙනවා නම් ප්‍රතිපත්තියෙන් පිරිහීමයි. නමුත් අන්න ඒ ඔක්කොම අතහැරලා ඒ සංකල්පය වෙනුවට අර කිව්ව ආදර්ශයක් දීන අදහසින් පමණක් නෙවෙයි. Tamange දිනුවත් සලකාගෙන අර ගවේෂී උපාසකතුමා කලේ මොකද්ද? ඉස්සෙල්ලා සීලයක් තිබුණෙත් නැහැ. උපාසක මහත්තයා වුණාට. නමුත් අන්න අදිෂ්ඨාන කරගෙන ඊළඟට ඉස්සෙල්ලා සිල්වත් වුණා. ඊළඟට එයින් සෑහීමකටපත් නොවි අර පිරිසට ආදර්ශයක් වෙන්න ඕන නිසා, පෙරගමන්කරු වෙන්න ඕන නිසා. ඊළඟට සිල්වත් වුණා. ඊළඟට සිල්වත් වීමෙන් පස්සේ අර කිව්වා සම එක සම සම වුණාට පස්සේ Brahmachari වුණා. ඊළඟට ඒ පිරිසත් එකට එකතු වුණාට පස්සේ විකාල භෝජනයෙන් වැළකුණා. ඒ පිරිසත් අනුගාමිකිනුත් පෙරගමන් කරු එක ඒ විදිහට පිළිවෙතින් හැඩ ගැසුණාම ඔන්න ඊළඟට උන එක තමයි පුදුම මේ වැඩේ ගවේෂි උපාසකතුමා ගිහිගෙත් ඇතෑරලා උපාසකකමත් ඇතෑරලා පිරිසත් ඇතෑරලා ගිහිල්ලා හුදකලාම බුදුරජාන් වහන්සේ ළඟ මහාන පැවිදි උපසම්පදා ලබාගෙන හුදකලාම වීරය කරලා ඒ උතුම් ශාසනයේ උතුම් අර්ථය වන උතුම් මේ අරහත්ත්වය සාක්ෂාත් කරගත්තා පිරිස අතහැරලා ගිහින්. නමුත් පිරිස අතහැරියට පිරිසත් ඥානවන්ත නිසා පිසත් ගිහිල්ලා ඒ ප්‍රතිපත්තියටම නඹුරු වෙලා තමයි ඒ 500 දෙනා භික්ෂුන් භික්ෂු තත්ත්වයටපත් වෙලා එතනින් නැවතුන උතුම් ආරහත්ත්‍ය සාක්ෂාත් කරගත්තා. ඉතින් මේ පිනතුන හිතන්න හුඟා දේවල් තියෙනවා. මම මේ සම්බුද්ධත්ව ජයන්තිය හෝ ඒවා કોઈ ජයන්තිය හෝ ඒවා අපි ඒවා රටේ કોઈ કોઈ විදිය දේවල් තිබුණත් අපි යමුරෙන් කල්පනා කරනවා නම් අපිට දැන් ඔය කියමනක් තියෙනවා. සුද්ධස්ස වේ සදා භග්ගු සුද්ධ සුකෝසතෝ සදා. පිරිසුදු කෙනාට හැමදාම පෝය දවසේ කියලා කියනවා. අන්න ඒක නිසා ප්‍රතිපත්ති ගරුකයාට 아무තු නිමිත්තක් නැතත් අන්න මේ ශාසනයේ උතුම් පරමාර්ථය තමයි ඉදිරියේ තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් නොකරන නිසා තමයි අන්න අර බුදුරජාණන් වහන්සේ දක්වපු ආදර්ශමත් කතාවේ කල්පනා කරනවා. තමන් පිරිසට නායකය නම් මම ඇත්ත වශයෙන් ඒ ඊට වඩා උතුම් ගුණයක් ඇති කර ගන්න ඕන කියලා එහෙම කිය ගමනයි අන්තිමට කෙලවුරුනේ. ඒක නිසා අපට හිතන්න තියෙන්නේ අර යම් තැනක පෙර ගමන් කරු ආදර්ශවත් නම් ಗುಣගරුක නම් ඉබේම නෙවෙයි ඥානවන්ත පිරිස ඥානවන්ත පිරිස එයාට එකතු වෙනවා ඒ වගේම ඒවා අර ඇවිල්ලා කිව්වේ වචනෙන් කිව්වේ නැහනේ ඔයගොල්ලත් මගේ ප්‍රතිපත්තිය රකන්නේ කියලා මට නැත්නම් පිරිසන තියෙනවා කියලා. ඒ අය තනියම කල්පනා කළා. මගේ පෙර ගමන් කරු. මගේ මට අපිට අපේ පෙර ගමන් කරු. අපිට බොහොම උපකාර වෙන මේ උපාසකතුමා මේ මේ වටිනා ප්‍රතිපත්තියක් රකින්නවා. ඒක සාමාන්‍ය එකක් වෙන්න බෑ කියලා ඒ අවබෝධය ඇතිවයි. ඒ ඇත්ත ඒක රැක්කේ. ඒ විදිහට පියවරෙන් පියවරට ඉදිරියට ගියා. එතකොට මෙන්න මේ පිරිසක් තනා ගැනීම කියන සංකල්පය ඉදිරියට යන ගමනක් ප්‍රගතියක් වෙන්න ඕනේ. නමුත් සාමාන්‍යයෙන් ලෝකයේ දකින්න ලැබෙන්නේ අර කිව්වා වගේ පිරිස් බලය තනා ගැනීමේ අදහසින් තමන්ගේ හොඳ ප්‍රතිපත්තියත් ඇතහැරලා ඒක තුල ඒ ඇතහැරීමෙන් වෙන්නේ තමන්ගේත් පරිහානිය ඒ පිරිසෙත් පරිහානිය අන්න ඒක නිසා අපි දැන් එතන මේ සූත්‍ර දේශනාව තුල මේ පින්නතුන්ට පෙරවස් සමාදන් වන පින්නතුන්ට කොටින්ම ගිහි පින්නතුන්ට විශාල ශක්තියක් ලැබෙනවා ආරම්භයේදී අපි බුදුරජාණන් වහන්සේම කිව්වා තමයි අර ධම්මික සූත්‍රයේ ගිහියට ඔය ගෙවල් දොරවල් ඒවා බදාගෙන පැවිද්දාගේ සම්පූර්ණ પરමාර්ථය ලබන්න බෑ කියලා. එපමණකින් අධෛර්ය වෙන්න නරකයි. අන්න ඒකටයි මේ ගවේෂි උපාසකතුමා. එතකොට මේ ධම්මික උපාසකතුමාගේ ඒ දේශනාවෙන් ආරම්භ කරලා අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ඒ ඝාඨවත සම්පූර්ණ කරන ගිහියට යම් අවස්ථාවක නුවණින් කල්පනා කරනවා නම් ඒ ප්‍රතිපත්තියේ කෙලවර. ඉස්සෙල්ලා රහතන් වහන්සේලාට මේ රැයක් දවාලක් පමණක් සමානව මම ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා ගත්තු අරමුණ කවදා හෝ අර්ථය ලබා ගනිමි කියන ඒ ඒ අදිෂ්ඨානයට හැරුණා අන්න එතන තමයි එතකොට පිළිවෙතින් පෙළ ගැසීම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. Tamanට අමුතුවෙන් වෙන ධෛර්යයක් ඕනේ නැහැ ධර්මයම ඒකට. මොකද ධර්මයේ ප්‍රතිපදාමේ පින්නතුන් අහලා තියෙනවා. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුපිළිවෙලින් යන ගමනක් මේක. ඒක තැන läග සිටීමක් නෙවෙයි. අනුපිළිවෙලින්. එතකොට මේ අනුපිළිවෙල මේ ප්‍රතිපත්තියේ යෙදෙන තැනැත්තාට ඒ දැවෙන දියුණුව අනුව පියවරෙන් පියවරට ඉදිරියට යන්න පුළුවන්. මේක තැනක läග ගැනීමක් නෙවෙයි. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන සම්බුද්ධත්ව ජයන්තියක් පවත්වනවා නම් එහි පැවැත්වේවි. මේ පින්නතුන් සහභාගී වෙනවා නම් සහභාගී වෙන්න. නමුත් ජීවිතේ පිළිවෙතට පෙළ ගැසීම කියන එකයි අපි ඉදිරියට ගන්න ඕනේ පිළිවෙත සාසනේ ජීවය. එතකොට සාසනේ ජීවය අඳුන ගන්න නැතුව පුනර්ජීවයක් යන කතා කිරීම නිෂ්ඵලයි. ඉතින් මෙන්න මේ ටික මේ පින්නතුන්ට ඇතේ කියලා හිතනවා. ඉතින් අද දින මේ තම තමන් මේ ඒ ගෙවල් දොරවල් වලින් ඉවත් වෙලා ඇවිල්ලා මේ සුදු අතින් සැරසිලා චාම් ජීවිතයත් උසස් සිතුම් පැතුම් කියන ඒ පරමාර්ථය අනුව බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ප්‍රතිපත්තිය මහත්ඵල මහා නිසංස මහා අජුත්තික මහා විපාර ඒ උතුම් ප්‍රතිපත්තිය රකින්න තවදුරටත් ඊළඟට ඒ ප්‍රතිපත්තිය අර කියාපු අරහත්ත්වය කරා යන්න උපකාර කරගන්න තියෙන්නේ බණ භාවනාව තුළින් තමන්ගේ භාවනාව දිනුවකට තමන්ට හිත පහළ වෙනවා මේ ඔක්කොම බදාගෙන ඉන්නේ ඒවා කරදරයක් මේවා අතහැරලා යන්න ඕන මේක තුලින් එතකොට සිදුවෙන්නේ ඉතින් මේ අද දින මේ දේශනාවෙනුත් යම් ශක්තියක් ලබා ගත්තනම් ඒකත් උපකාර කරගෙන මේ ශාසන පහන නිවෙන්න කලින් මේ පින්නතුන්වත් අඩු ගණනේ. අන්න අර කියාපු අර පෙළ ගැසීම පිළිවෙතින් පෙළ ගැසීම හරියාකාරව ධර්මානුකූලව ඉෂ්ට කරමින් ඇති ඉක්මනින් තමා මේ අති භයානක මෙහ පැත්තෙම ගිනි අරගෙන වතුර ගැලීම් ආදී මහ භයානක කාටත් රත් වෙච්ච වෙලාවක් කවුරුත් හොදගෙන ගසාගෙන යන වෙලාවක් මේ භයානක විදියට අන්නේ බඳු අවස්ථාවක සංවේගය ඇති කරගෙන අප්‍රමාදීව මේ ප්‍රතිපත්තිය හැසිරීමෙන් තමන්ගේ උත්තරීතරේ විමුක්තිය සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙන්න මේ දේශනාව. උපනිෂ්ඨයේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ අද දින මෙර රැක්ක සීලෙන් අසුව බණින් මේ හැම එකකින් කළ භාවනාවෙන් ඒවායින් කුසල ශක්තිය පිහිට කරගෙන මේ හැම දිනාටම තම තමන්ගේ බලාපොරොත්තු වෙන උත්තමාර්ථයන් මේ ජීවිතෙන් සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. එසේම ආවිචේ සිට අකනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයෙන් අනුමෝදන් වීමට අනුමෝදන් වීම තුලින් මේ තමන් බලාපොරොත්තු වන උත්තමාර්ථය සාක්ෂාත් කරගෙන සසර දුක් කෙලවර කර ගනිත්වාගෙන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මාට්ඨා දීවානාගමහි ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මාට්ඨා දීවානාගමහි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මාට්ඨා දීවානාගමහි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං दुख पत्ता जनी दुख भय पत्ता शोकपत्ताजनि शोका नो सभ्ये पिपाणिनो जनी दुख भय पत्ता शोकपत्ताजनि शोका हन्तु सभ्ये पिपाणिनो जनी दुख भय पत्ता शोकपत्ताजनि शोका सभ्य सभ्ये पिपाणिनो ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා අබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඛානුභාවේන සදා සොත්ථි භමන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාලිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ විචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.